හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්මදේශනා මූලික කරගෙන හෝ එහෙමත් නැත්නම් තමන්ගේ භාවනා මූලික කරගෙන මේ පින්වුතුන්ට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කැමර එක අපිට පේන්නේ. දැන් හරිද? දැන් හරි ගියාද? එහෙමයි ගරු සම්මාංශ. පන්දිජීව මහතාගේ පැනේ ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අද දැන් ධර්මදේශනාවේදී ඒ කියන්නේ අපි මේ කතා කරගෙන ගිය ආකාරයට එතකොට දැන් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් පරිම දැන් අවුරුදු කියන්නේ බව හතක් උපදින්න පුළුවන් කියලා කියන්නේ එතකොට එයාගේ ඒ අනුසය මට්ටම් වල තියෙන ගතිය උපයෝගී කරගෙන ඉදිරි භවවල දිගටම උත්පත්ති ලැබලබ එතකොට එහෙම යන ස්වභාවයක් ද එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්සේ ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තාම අනුසය මුලිනු පුටා දැමලා නැහැ. සක්කාය දිට්ඨිය කියන එක නම් ඉතින් අපි තුන් සෝවාන් මට්ටමේදී ඉවත් වෙනවා කියලා කියනවා. විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය තුනනේ ඉතින් නැති වෙනවා කියන්නේ. නමුත් කාමරාගය, පටිගය ඉතින් තාම තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම අනුසය තාම සහිතයි. එතකොට ඒවා නිසා තවදුරටත් භව ගමනක් සිද්ධ වෙනවා. ඒ වගේමයි දැන් මේ සක්කාය දිට්ඨිය නැති වුණාට අස්මිමානිය නැති වෙලත් නැහැ. අර සාමාන්‍යයෙන් පෙන්වන්නේ සෝවාන් වෙච්ච තැනැත්තා නැත්නම් ඊටත් එහා ගිය ආරයන් වහන්සේ උන්වහන්සේ පිළිගන්නේ නැහැලු මේ මේ දැන් රූපස්කන්ධය තුල කෙනෙක් ඉන්නවා කියලා. රූපස්කන්ධය තුල මම ඉන්නවා කියලා. වේදනාස්කන්ධය තුල කෙනෙක් ඉන්නවා කියලා. වේදනාස්කන්ධය තුල මම ඉන්නවා කියලා. සංඥාස්කන්ධය තුල සංස්කාරස්කන්ධය තුල විඥානස්කන්ධය තුල පුජ්‍යලයක් ඉන්නවා කියලා උන්වහන්සේ පිළිගන්නේ නැහැලු. හැබැයි තාමත් මමෙක් ඉන්නවලු. මම කියලා හැඟීමක් පහළ වෙනවා කියලා කියනවා. ඒක තමයි අරිම සූක්ෂම අන්දමින් ඔය කේමක සූත්‍රයේදී එහෙම කේමක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ ආර්ය භූමියටපත් උනත් සක්කාය දිට්ඨිය නැති උනත් තාම අර අස්මිමානයේ ක්‍රියාත්මක වෙනවා. අර ආපු ගැම්ම තාමත් තියෙනවා ඒ ඒකට ඒක කියනවා අස්මීති මානෝ අස්මීති ඡන්தோ අස්මීති අනුසයෝ අස්මිමානේ පැති පෙන්නනවා තුනක් ඇත්තටම අස්මිමානේ කියන එක එක පැත්තක් අස්මි කියලා මම ඉන්නවා කියලා එහෙම කියාගන්න තිබිච්ච ආසාව තව පැත්තක් ඒ වගේම ඒකේ තියෙන අනුසය මට්ටම තව පැත්තක් වශයෙන් පෙන්නනවා ඉතින් ඒ තුන තියෙන තාක් මමෙක් පිළිබඳ හැඟීමක් තාමත් යම් පමණ පුජ්‍යල භාවයක් පිළිබඳ හැඟීමක් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා තවදුරටත් ඉතින් දහම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි ඒකත් යලවිලා ගිහිල්ලා අරහත්ත්වයේදී තමයි අස්මිමානය නැති වෙනවා කියලා කියන්නේ. ඒ නිසා හරි අමාරුයි මෙතෙන්දී ඉරක් ගහලා කියන්න දැන් එතකොට මොකද්ද පහළ නොවෙන්නේ මොකද්ද පහළ වෙන්නේ කියලා ඉරක් ගහලා කියන්න ටිකක් අමාරුයි තම තමා වශයෙන්ම බලන්න වෙනවා ඉස්සර හිටිය තරම් ලොකුවට කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන මමෙක් හදාගෙන ඒ නටන නාඩගම දැන් නැවතිලා තියෙනවාද? ඒ වෙනුවට නිකන් හැබැයි පුංචි නැටීමක් තාම කරනවාද? පොඩියට තාම නටනවා හැබැයි. සම්පූර්ණයෙන්ම ගැලවිලා නැහැ, සම්පූර්ණයෙන්ම නතර වෙලා නැහැ. හැබැයි හිටපු ගමන් නටනවා. ඒ වගේ දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්තම් නටන්නෙම නැද්ද? බුද්ධිල භාවයක් ඇති වෙන්නෙම නැද්ද? මේ වගේ ඉතින් අපිටම අපි ගැන හොයන්න වෙනවා. තව කෙනෙකුට පෙන්ලා දෙන්න අමාරුයි. මෙතෙන්දී අපිම තමයි දන්නේ කතරම් දුරට මමත්වයක් තාම මේ හිතේ ක්‍රියාත්මක වෙනවද? මේ හිතේ කෙනෙක් හදා ගැනීමක් ක්‍රියාත්මක වෙනවද? කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් ක්‍රියාත්මක වෙනවද? කෙනෙක් ඉන්න බවට නිකන් ආසාවක් මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවද? කියලා ඉතින් අපි අපිම බලන්න වෙනවා. කාටවත් බෑ ඉතින් අපිට උදව් කරන්න. අපි අපිම හොය හොයා බලබලා විමස විමසා යා යුතු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මෙහෙම ගත්තොත් දැන් අපි සිත විවේකීව ඉන්නවා කියමුකෝ අපි විවේකීව ඉන්න සිත තියෙද්දී දැන් කයට මදුරුවෙක් ඇවිල්ලා විදිනවා. එතකොට අපි ඒකට ගැටීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපිට දැන් එතනදී අපි මදුරුවෙක්ද කියලා ඇහෙන් බලන්න යන්නේ නැහැ. නමුත් ඒ වේදනාව ඔස්සේ අපිට දැනෙනවා මේ විදිහින් මధుරේ කියන එක. එතකොට එතන අපි ඒ දැනීම තියෙන පුද්ගලයා එතකොට ඒ ඒ දැනීම පුද්ගල භාවය හරහා ආපු එකක් එතකොට ඒක අනුසය මට්ටමින් ඒක තියෙන නිසානේ අපිට ඒ සංඥාවට අදාළ එකක් මේ සංඥාස ගැටීමක් නැති වුණාට එතකොට ඒ වගේ මදුම් සංඥාවක් හඳුනා ගැනීමත් නොවිය යුතුයිද කියලා කොහොමද අපේ දැන් පුහුණුව තුළදී අපි ඇත්තටම අපි අපි taxeeru කරගන්නකොට ඔව් අපි එතනදී මේ වගේ සංඥාවක් මදුම් සංඥාවක් අපිට නොදැනිය යුතුයිද ඒකත් ගැලවෙන්න ඕනද අපේ නෑ මං හිතන්නේ එහෙම එහෙම කිව්වොත් නිකන් අපි අන්තයකට යෑමක් වෙනවා අපිට සම්මුතිය තුල කටයුතු කරද්දී ක්‍රියාත්මක වෙද්දී ඒ දීපු නම්ගම් ඒ දීපු රටාවන් ඒ සම්මුතිය ඒක පාවිච්චි කළාට වරදක් නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් ඒකනේ දැන් ඔය අර අපි මීට කලිනුත් කතා කළේ අරහන්ත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. රහතන් වහන්සේත් කියනවලු මේ මම දේශනා කළා මට දේශනා කළා කොහොම කියලා කියනවලු. ඉතින් එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා ඒ කියන්නේ මේ රහතන් වහන්සේ තුල තාමත් මේ අස්විමානය තියනවාද? ඒතර බුදුහාඳුරු කරන එහෙම එකක් නෙමෙයි මෙතන වෙන්නේ. උන්වහන්සේ මේ ලෝකයේ තියලා ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන සම්මුතිය දානවා. ව්‍යවහාරයන් දානවා, භාෂාවන් දානවා. මෙන්න මේ වචනයි පාවිච්චි කරන්න මේගොල්ලෝ. මෙන්න මේ වගේ හැඩයක් තියෙන කෙනාට කියන්නේ මදුරුවා කියලා. මෙන්න මේ වගේ හැඩයක් තියෙන කෙනාට කියන්නේ බල්ලෙක් කියලා. මේ වගේ හැඩයක් තියෙන කෙනාට කියන්නේ හරකෙක් කියලා. ඉතින් මේ නම් ටික එයා දන්නවා. ඒතකොට එයා සම්මුතිය හොඳට හදාarලා තිනවා. ඒතකොට ඒ විදිහෙන් තමයි කතා කරන්නේ. දැන් මේ කතා කරද්දී, ව්‍යවහාර කරද්දී සම්මුතීන් පාවිච්චි කිරීම එක මට්ටමක්. හැබැයි ඒ සම්මුතීන් පාවිච්චි කරද්දී ඒක තියනවා කියලා ගැන අරගෙන ඒක ස්ථිර වශයෙන්ම තියනවා කියලා අරගෙන හිතාගෙන ආරෝපණය කරගෙන දැඩිව අල්ලගෙන බැහැගෙන පරාමර්ශණය කරගෙන කටයුතු කරනවා කියන එක තව වට්ටමක්. ඉතින් එතකොට මේකේ ඒකයි ඇත්තටම හරි සූක්ෂමයි කියන්න පුළුවන්. බුදුහාඳුරෝ මේක දෙන උපමාව තමයි හරියට නිකන් අර මේ මේ මොකද්ද මේ නෙළුම් කොළයක තියෙන වතුර බින්දුවක් වගේ කියලා. දැන් නෙළුම් කොළේ වතුර බින්දුවයි අතර ලොකු පරතරයක් ඇත්තෙත් නැහැ. හැබැයි නෙළුම් කොළේ වතුර බින්දුව ගෑවිලා ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ ඒක උරා ගන්නෙත් නැහනේ නේද? දැන් අපි නිකන් කරදහි කොළයකට දැම්මොත් රෙදි කෑල්ලකට වතුර බින්දුවක් දැම්මොත් ඒක ඉක්මනටම ඒකේ උරා ගන්නවා. හැබැයි නෙළුම් කොළේට එහෙම උරාගෙනවත් නැහැ, ගෑවිලා නැහැ. ඒ කියන්නේ උපාදාන වෙලා නැහැ. හැබැයි නෙළුම් කොළේ උඩම වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒතර රහතන් වහන්සේ කෙනෙක් ඒතර මේ ලෝකයේ තුල වාසය කරන ආකාරය. ඒ බුදුරජාන් වහන්සේ අරහන්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා. උන්වහන්සේත් නිකන් සාමාන්‍ය මිනිසෙක් වගේම තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අනිත් අයගේ වචනමයි පාවිච්චි කරන්නේ. අනිත් අය කන බොන දේ විදිහටමයි කන්නේ බොන්නේ යන්නේ එන්නේ. ඉතින් ඔය ඔක්කොම නිකන් සාමාන්‍ය මිනිසෙක්ම වෙලා. හැබැයි හරි ලොකු ගැඹුරකුත් තියෙනවා. ඒව සාමාන්‍ය විදිහට කටයුතු කරාට ඒකක්වත් එක්ක ඇලිලා නැහැ. කිසි දෙයක් එක්ක ඇලිලා නැතිව වාසය කරනවා. තියෙන සම්මුති හුදෙක් සම්මුති බව දැනගෙන වාසය කරනවා. ඉතින් හරි හරි හරි සූක්ෂමයි තේක අතකින් අපිට හිතා ගන්න වෙන්නේ. පරාමර්ශනයක් නොකර සම්මර්ශන මට්ටමක පාවිච්චි වෙනවා. නේද? ඔව්. මොකද ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් අපේත් මොකද ඒ වගේ මදුරුවෙක් කැවිල්ලා වහලා නියුරා බොනවා අපි දකිනවා. හ්ම් උතනදී දැක්කට අපි ගැටීමකුත් නැහැ වේදනාවක් ප්‍රශ්නයක් නැහැ ඒක ඔක්කොම තිබුණා. නමුත් දැන් අපි සම්මුති වශයෙන් අපි පුරුදු වෙලා තියෙනවා මදුරුවෙක් එහෙම ඇවිල්ලා වහනකොට කටින් හරි පිබලා ඕව අයින් කරනවා. හ්ම් එතකොට ඒ කිරීම දැන් අපිට එහෙම ඒක අපේ පුරුද්දක් වශයෙන්ද පුරුදු වෙලා තියෙන නිසා කරනෝ ඇරෙන්න ඕනනම් අනුකම්පා සහගත සිතක් ඇති කරගෙන ඕනනම් අපිට එතකොට උන්ට ලේබීල යන්න දෙන්නත් පුළුවන්. ඔව්. එතකොට ඒ වගේ ස්වභාවයක් අපි එහෙම එතකොට පොඩි සිතුවිලි කීපයක් යනවනේ. එතකොට ඒක උපාදාන මට්ටමකට යනවද එතකොට මං හිතන්නේ නැහැ කියලා. ඔව් මං හිතන්නේ නැහැ කියලා. මොකද අපි හිතන දැන් ඔතන දැන් උපාදාන මට්ටමක් වෙන්න නම් අර ඔක්කොම හරහා යන්න වෙනවානේ. يعني අපිට නිකන් අවිද්‍යාවක් සහිතව සංස්කරණ රාශියක් සිද්ධ වෙලා හිත ඇතුලේ නාම රූපයක් වශයෙන් සංඥා වශයෙන් වේදනා වශයෙන් මෙතන නිකන් ගොඩනැගීමක් පිළිඹුවක් පහළ වෙලා ඒකේ පැටලිලා ඒකේ බැහැගෙන ඊට පස්සේ ඔන්න සක්‍රිය වෙලා අපේ ආයතනයන් එහෙන් බලලා කනින් අහලා නාසයෙන් බල මේ විදිහට මේ මොනවා හරි ආයතන කීපයක් සක්‍රිය වෙලා ස්පර්ශ සිද්ධ වෙලා ඊට අනුරූපව යම් යම් වේදනා පහළලා ඒකට එක්ක ආසාවක් නැත්නම් අකමැත්තක් පහළලා ඒක ඔන්න උපාදාන වෙලා. ඉතින් ඒ කියන්නේ අපි ටිකක් විස්තරාත්මකව බැලුවොත් මේක ටිකක් කඩලා බැලුවොත් ඒතර උපාදාන මට්ටම කියන එකේදී යම් පමණක හිතේ ආතතියක් ඇති වෙන්නම ඕනේ. අර තිබිච්ච සරල භාවය, තිබිච්ච නිශ්ශබ්ද භාවය, සංසුම් භාවය, නික්ලේශී භාවය පවතින්න බෑ උපාදාන මට්ටමකදී. උපාදාන වෙච්ච මට්ටමක් කියන්නේ යම් හෝ සුළු හෝ හිර වෙච්ච මට්ටමක්. ඒක හිතට දැනෙන්න ඕන නිකන් බරක් වශයෙන්. හිතට දැනෙන්න ඕන නිකන් හිත නැවතත් ආතතිගත වුණා. හිත නැවතත් මේ තිබුණ පැහැදිලි ගතිය වෙනුවට ආයෙත් නිකන් හරියට මීදුමක් මේ පහළ වුණා වගේ හිත ඇතුලේ ආයෙ නිකන් අපි තුමු වාහනයක් අපි පදවමින් ගියා ඊටාම පිරිසුදු වාතාවරණයක හොඳට ඈත පෙනුණා. ඔන්න එක පාට මීදුමක් ආවා. දැන් ඉතින් මෙලෝ දෙයක් පේන්නේ දැන් ඉතින් ළඟ දැන් ඉතින් ලයිට් පත්තු කරගෙන යන්න ඕනේ. ඒ තරමට ඔන්න මීදුම. අන්න වගේ අපේ හිතේ කොහොමද මේ හිතුව ගමන් මීදුම් වලාකුලක් පහළ වෙන්නේ? අර පැහැදිලිව තිබිච්ච හිත කොහොමද එක පාටම නිකන් හිර වෙන්නේ? ඒ අපේ තිබිච්ච ඒ හොඳට පැහැදිලි ගතිය හිතේ තිබිච්ච ඒ එහා මෙහා පේන ගතිය එහෙමත් නැත්නම් අපි කියමු විනිවිද පේන ගතිය වෙනුවට නිකන් දැන් හිත හිර වෙච්ච ගතියක් එහා මෙහා පේන්නේ නැති ගතියක් විනිවිද පේන්නේ නැති ගතියක් හිතේ ඇති වුණා කියන්නේ ඔන්න උපාදානයක් සිද්ධ වෙලා නිදහස අහිමි වෙලා පැහැදිලි බව අහිමි වෙලා ඉතින් අර ඒ පමණ දෙයක් ඉතින් සිද්ධ වෙලා නැහැ මම නම් කියන්නේ නිකන් මధుරයක් දැක්ක කියලා අර මේ සාමාන්‍ය සම්මුති මට්ටමකින් මේ මధుරයක් කියලා අඳුනගත්තා හැබැයි හිත එයාගේ එයාගේ සංසුන් භාවය රැකගෙන ජීවත් වෙනවා දැන් ඒක පැහැදිලි කරනවානේ රහතන් වහන්සේලාටත් නේද? රහතන් වහන්සේලා ගැන කියද්දී අර ලස්සන සූත්‍රයක් තමයි ඔය මේ මොකද්ද මේ සෝන සූත්‍රය. සෝන සූත්‍රයේදී බුදුහාඳුරන්ට මේ ඒ කවුද සෝන ස්වාමීන් වහන්සේම කියනවනේ මේ ඉන්න මං චුට්ටක් ඒක පෙන්වන්නම් ඒක පෙන්නලම මේ කතා කරන්න කියලා සෝන සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒ සෝන සාමින් වහන්සේ උන්වහන්සේ කියනවා කොහොමද බන්නන්නේ එවං සම්මා විමුක්තස්ස බන්තේ බික්කුණෝ එන්න මම මේක ප්‍රකාශය කරන්නම් එවං සම්මා විමුක්තස්ස චිත්තස්ස බන්තේ බික්කුණෝ බුසාචේපි චක්කු වෙඤ්ඤය රූපා චක්කුස ආපාතං ආගච්ඡanti නේවස්ස චිත්තං පරියාදියಂತಿ. අමිස්සී කත මේවස්ස චිත්තං හෝති ත්‍ිතං ආනින්ජප්පත්තං. හොයං චස්සානුපස්සති. මෙන්න මේ ප්‍රකාශය ගත්තාම ඉතින් ඒ කියන්නේ දැන් උන්වහන්සේට ඕන තරම් දේවල් පේනවා. මේ බුසාචේපි චක්කු විඤ්ඤා රූපා කියන්නේ ඒකයි. ඒතර මේ ඇහැ හොඳට පිරිසුදුයි, ඇහැ හොඳට නිරෝගී. ඒ ඇහැට දැන් විවිධාකාර රූප ආපාතගත වෙලා තියෙනවා. එතකොට ඒ හරහා රූප පේනවා ඉතින්. හැබැයි නේවස්ස චිත්තම් පරියාදියන්ති. මේ හිත පෙරලන්න යාට හැකියාවක් නැහැ. මේ හිත ආක්‍රමණය කරන්න මේ රූප වලට හැකියාවක් නැහැ. අමිස්සී ගත මේවස්ස චිත්තං හෝති. ඒතොර හිත අරවත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. අර මං කියපු මීදුම් පටලයක් හිතේ හැදෙන්නේ හිතේ තිබිච්ච පැහැදිලි බව රැකිලා තියෙනවා. තියෙනවා. තිතං හිතේ තිබිච්ච නතර වෙච්ච ගතිය එහෙම තියෙනවා. ආනෙන් ජප්පත්තං ඒ නොසැලෙන ගතිය හිතේ එහෙම්මම රැකිලා තියෙනවා. අර ආපු එක හිඳ යන්න යනවා. මොකද ඇතුලේ සංස්කරණ නතර කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි රහතන් වහන්සේගේ தත්ත්වය වශයෙන් පෙන්වන්නේ. ඕන තරම් ඒතොර ඇහැ හරහා කන හරහා නාසය දිව කය මන හරහා මේ අරමුණු වෙන්න පුළුවන්. හැබැයි එකකටවත් බෑ මේ හිත හොල්ලන්න. හිතත් එක්ක මිශ්‍ර වෙන්න. ඒ හිතේ තිබිච්ච පිරිසුදු බව හිතේ තිබිච්ච නොසෙල් වෙන ගතිය නතර වෙන්න නතර වෙච්ච ගතිය තාම රැකිලා තේනවා අර රූප පෙනුණා කියලා සද්ද ඇහුණා කියලා ගඳ සුවඳ දැනුණා කියලා රස දැනුණා තේලා ස්පර්ශ දැනුණා කියලා අරමුණු ආවා කියලා ඒ හිත කලම්බන්න හැකියාවක් දැන් ඇතිලා නැහැ. ඒක තමයි සෝන ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුහාඳුරන්න කියන්නේ දැන් ඔන්න මේ தත්ත්වයට හිතපත් වුණා. මෙන්න මේක තමයි తත්වය කියලා බුදුහාඳුරන්න පැහැදිලි කරන්නේ. එහෙමයි. එතකොට සෝන ජීවිතේ නිදහස පුළුවන්ම ඉඳගෙන වෙරළේ බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. එහෙම තමයි කියන්නේ නේද? ඔව්. හොඳයි සාමනස බොහොම පැහැදිලි. හොඳයි. ඔබ වහන්සේට විදුක් බව ලැබුවා. එල්වන් සර්මයි ස්වාමීන් හොඳයි හොඳයි. ඊළඟට අහම් ගැටේ ස්වාමීන් වහන්සේ ඉතිපත් කරන්න කියලා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව්. දරුවන් සරණයි. ස්වාමින් වහන්සේ මට මේ භාවනා ගැටලු දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් මේ උත්තරයක් ඉල්ලගන්න. එකක් තමයි විදර්ශනා භාවනා මාර්ගයේදී ඝන සංඥාව බිඳියම පිළිබඳව පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්සේ. ඔව්. ඒක ඇත්තටම එක එක මට්ටම් වලින් වෙන්න පුළුවන්. හිතන්න දැන් සරලම මට්ටමක් තමයි ඉතින් ඔය අසුබ භාවනාවක් අසුබේ මුල් කරගෙන නෙමෙයි නිකන් කොටස් මුල් කරගෙන වඩද්දී උනත් යම් පමණක ඝන සංඥාව කැඩෙනවා. හිතන්න දැන් අපි සාමාන්‍යයෙන් ලොකුවට සක්කාය දිට්ඨියකින් හිතාගෙන ඉන්නේ මේ කය කියන්නේ මම මේ කය කියන්නේ පුජ්‍යලයක් මේ කය කියන්නේ ඒකකයක් මේ කය කියන්නේ ඒක ඝණයක් වශයෙන් තමයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි දැන් අපි කොටස් වශයෙන් මේක බලද්දී ආ මේ කය කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇටමිදුළු තියෙනවා, හදවතක් තියෙනවා, වකුගඩු තියෙනවා, හප්පාව තියෙනවා, බඩවැල් තියෙනවා. ඊට පස්සේ අසුචි තියෙනවා, ලේ තියෙනවා, මුත්‍රා තියෙනවා. දැන් මේ කොටස් වශයෙන් මේ කය දිහා බලද්දී දැන් කොටස් ගොඩක් කෑලි ගොඩක එකතුවක් කියන හැඟීම පහළ වෙන්න පුළුවන්. මම මේ කියන්නේ බොහොම සරලව මට්ටමකින් මේ ඝන සංඥාව කැඩෙන ආකාරය. ඒතර අපි මේ කය දිහා බලනවා කොටස් වශයෙන්. කොටස් කරලා බලනවා. එතකොට යම් පමණකට මේ කයේ තිබිච්ච අර බොහොම ඕලාරික මට්ටමේ ඝන සංඥාව දැන් කෑලි වලට කරනවා මේකේ මෙතන තනි ඒක ඝනයක් නෑ මෙතන මේ කෑලි ගොඩක මූට්ටුවක් තියෙන වාහනයක් කියලා කියන්නේ. ඒතර කෑලි ගොඩක මූට්ටුවක්. ඒතර කෑලි සමූහයක්. මිසක් මෙතන කාර් එකක් කියලා එකක් නෑ. මෙතන කෝච්චියක් කියලා එකක් නෑ. බස් එකක් කියලා එකක් නෑ මේ කෑලි ගොඩක එකතුවක්. ඒකත් සෑහෙන දුරට ඉතින් ප්‍රබලයි. අර අපේ හිතේට රාගයක් ඇති වෙන්න, ද්වේෂයක් ඇති වෙන්න, මාන්නයක් ඇති වෙන්න ලොකුවට මේ ඝන සංඥාව බලපානවා. අර විදිහේ මට්ටමකින් හෝ වේවා අපේ ඝන සංඥාව කඩාගෙන නම් තියෙන්නේ සෑහෙන දුරකට. ඉතින් ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද ඒ බඳු ඝන සංඥාව කැඩිච්ච මට්ටමකදී රාගය පහළ වෙන්න හරි අමාරුයි. ද්වේෂයක් පහළ කරගන්න අමාරුයි. ලොකුවට මාන්නක්කාර ගතියක් ඇති කරගන්න අමාරුයි මොකද කෑලි ගොඩක් තියෙන්නේ. පුජ්‍යලයක් නෑ කෑලි ගොඩක්. සමූහයක්. ඕක තවත් එහාට තමයි යන්නේ හිතන්න ධාතු මනසිකාරයක් වඩනකොට එතකොට අපි ඒකෙදි අර ධාතු ක්‍රියාකාරීත්වයක් වශයෙන් මේක දකිනවා. තද වීමක්, මෘදු වීමක්, බර වීමක්, සැහැල්ලු වීමක්, ගොරෝසු වීමක්, සිනිඳු වීමක්, සෙලවීමක්, චලනය වීමක්, කම්පනය වීමක්, උණුසුම් වීමක්, සිසිල් වීමක්. ඒතර මේ ඔක්කොම ශක්තියින් වගේනේ. ඒතර මෙතන තියෙන්නේ මේ එකක්වත් අංශු නෙමෙයි. මේවා ඔක්කොම ක්‍රියා ස්වභාවයන්. ඒතර මේ කයටම අවධානය යොමු කරමින් මේ කය තුළ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියා ස්වභාවයන් අපි දකිනකොට තවත් සූක්ෂම අන්දමකින් මේක කැඩලා බිඳලා යන්න පුළුවන් සුණු විසුණු වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ පුංචි පුංචි අංශු වලට කැඩලා යනවා වගේ කෙනෙකුට හැංගෙන්න පුළුවන්. මොකද දකින්නේ මේ අතිශය සූක්ෂම මට්ටමකින්. ඒතර තමයි තවදුරටත් ඝන සංඥාව කැඩලා යන්නේ. දැන් ඉතින් අර ඇස් දෙක පියාගත්තට දැන් මේ ඝණයක් විතර පේන්නේ නැති තරමට මේ කැඩලා යන්න පුළුවන්. මුලදී නම් අපේ ඇස් දෙක පියාගත්තාම මේ අපිට නිකන් මැවෙනවනේ රූපයක්. ඔළුව තියෙන්නේ මෙතනයි, බෙල්ල තියෙන්නේ මෙතනයි, උරහිස් තියෙන්නේ මෙතනයි, කඳ තියෙන්නේ මෙහෙමයි කියලා ඉතින් රූපයක් මැවෙන. නමුත් හොඳට ධාතු මනසිකාරයක් වඩද්දී ඒ මැවෙන රූපය දැන් මැවෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා. තවදුරටත් එයාට මවා ගන්න අමාරුයි. එහෙම රූපයක් ඝන සංඥාවක් මොකද ඔක්කොම නිකන් විසිරලා ගිහිල්ලා. නිකන් වලාකුලක් වගේ තත්ත්වයටපත් වෙලා. නිකන් ඒක ඝණයක් වශයෙන් තනි යකඩ කෑල්ලක් තනි ගල් කුට්ටියක් වගේ තිබිච්ච කය දැන් නිකන් වලාකුලක් බවටපත් වෙලා. ඊටත් එහා ගිහිල්ලා හුලඟක් වගේ තත්ත්වයටපත් වෙලා දැන් මේක එකතු කරගන්න අමාරුයි. ඒක ඝණයක් කරගන්න අමාරුයි. ඒ වගේ අර අපේ සංඥාවේ වෙනස් වීමක් වෙලා. වේදනා සම්බන්ධනොත් එහෙමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ වේදනාසිතේ අපි දැක්කේ එකක් වගේ ඒකත් ඒකත් මගේ කියාගෙන තමයි දැක්කේ. හැබැයි ඉතින් දැන් බලා බලා යනකොට කොහොමද මේ එක එක જાතිය වේදනා එන්නේ? සැප වේදනාවක් ආවා ගියා. දුක් වේදනාවක් ආවා ගියා. උපේක්ෂා වේදනාවක් ආවා ගියා. ආයෙත් ඔන්න දුක් වේදනාවක් ආවා ගියා. ආයෙත් සැප වේදනාවක් ආවා ගියා. ඒතර මේ වගේ කිසි පිළිවෙලක් නැතුව ඒ ඒ හේතුන් නිසා ඒ ඒ අවස්ථාවේදී নানা ප්‍රකාර වේදනාවන් පහළ වෙන හැටි. ඔහොම බල බල බල බල යනකොට ඒතර මේකෙන් ඝණයක් හදාගන්න වේදනාව ඔස්සේ ඝණයක් හදාගන්න අමාරුයි ඉතින්. ඒ වගේම සංඥා ඔස්සේත් ඉතින් අපිට ඝණයක් හදාගන්න සංස්කාර ඔස්සේ ඝණයක් හදාගන්න විඥාන ඔස්සේ ඝණයක් හදාගන්න අමාරුයි. අර ඒකේ තියෙන විස්තරාත්මකව අපි තොරතුරු දකින්ද දකිද්දි. ඒ නිසා විපස්සනාවකදී අර රාශි සංඥාව, සමූහ සංඥාව එනකොට ඝන සංඥාව බැහැර වෙනවා. ඉතින් ඒක එක එක මට්ටම් වලින් වෙනවා කියන්න පුළුවන්. ඒ කොයි හෝ මට්ටමකින් ඔක ටික ටික සිද්ධ වෙන්න ඕනේ ගැඹුරකට යන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අර අර ඉස්සර නම් ඔය අංශු ඒ වගේ කතන්දර තමා දැන් ඔය ඇතුළත පිටත නැති දැන් ඒක භාවනා විදි විතරක් නෙමෙයි අනිත් අවස්ථාවල වුණත් ඔය විවේකී අවස්ථාවල ඉන්නකොට නිකන් ඇතුළ පිටත නැති ස්වභාවය තමයි වෙන්න පුළුවන්. අන්න හරි. ඒකත් හොඳයි. ඒක කිසි වැරද්දක් නැහැ. දැන් අපිනේ ඔය රාමුව හදාගෙන තියෙන්නේ නේද? මායින් ගහගෙන තියෙන්නේ අපි. අපි තමයි ඒතකොට වටන් බැඳගෙන මේ වැටේ මේ පැත්ත ඇතුළත මේ පැත්ත පිටත. මේ පැත්ත ඇවිල්ලා මගේ කෑල්ල, එහා පැත්ත ඇවිල්ලා එයාගේ කෑල්ල. මේ පැත්ත ඇවිල්ලා මල්ලිගේ කෑල්ල, එහා පැත්ත ඇවිල්ලා අයියාගේ කෑල්ල. මේ පැත්ත ඇවිල්ලා අපේ ගෙදර, එහා පැත්ත ඇවිල්ලා අනුන්ගේ ගෙදර. ඒතකොට අපි තමයි මේ මායිමක් ගහගෙන තියෙන්නේ. ඒතකොට මෙන්න මේ මායිම කඩලා යනවා. ඒතකොට අජ්ජත්ත බහිද්දා කියලා ભેදේ නැති වෙනවා. හිතන ධාතු මනසිකාරයක්ම ගත්තත් ඉතින් එතෙන්දිත් ඇතුළත ධාතුය පිටත ධාතුය කියලා මේ තියෙන වෙනස්කම් ඔක්කොම නැතිලා යනවා. කොයි එකක් ධාතු වෙනව? ඒතර මගේ වේදනාවන්‍ය අනුන්ගේ වේදනාවන්‍ය කියලා ලොකු වෙනසක් නැහැ. ඒතර මෙතනත් වේදනා, එතනත් වේදනා. මෙතනත් සංඥා, එතනත් සංඥා. ඒ හැමතැනම සංඥා ගොඩක්. හැමතැනම සංස්කාර ගොඩක්, සිතුවිලි ගොඩක්, දැනීම් ගොඩක්. ඒතර එහෙම දකිනවා නම් අපිට මේ රේඛා මේ වෙන් කරගත්ත මායින් ඒවා සියල්ල නිකන් අහෝසි වෙලා යනවා. ඉතින් ඒකයි බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දැක්ම ගැන ඒ හිතේ ස්වභාවය ගැන විස්තර කරද්දී කියන්නේ මොකක්ද ඒකට කියනවා මේ පරියාදාය මොකද්ද වචනයක් පාවිච්චි කරනවා සීමාවන් මරියාදාවල් විමරියාදි කතේන චේතසා විහෙරති. අන්න විමරියාදි කතේන චේතසා විහරාමි කියලා. කියන්නේ කිසිම මරියාදාවක් නැහැ කියනවා. කිසිම රාමුවක් නැහැ. කිසිම රේඛාවක්, බවුන්ඩරි එකක් එහෙමත් නැත්නම් සීමාවක්, මායිමක් නැති සිතකින් තමයි උන්වහන්සේ වාසය කරනවා කියන්නේ. ඒතර ඇතුළත පිටත වේවා මේ දුර ළඟ වේවා එහෙම ද්වේතාවයක්, මරියාදාවක්, මායින් කර ගැනීමක් නැතිව බොහොම සැහැල්ලු හිතකින්, නිදහස් හිතකින් වාසය කරනවා. ඒ නිදහස් හිතේ මායින් නැහැ එතකොට. අපේ ලොකුසානන්සෙත් කියන්නේ අර සින්දුවක් අල්ලලා සීමා වැටකොටු මායිම් නැති අපේම අපේම අපේ ලොවක් කියලා නේද සින්දුවකුත් තියෙන්නේ. ඒ සීමාවන් මරියාදාවල් මායින් වැටකොටු තාප්ප දේශ සීමා ඔක්කොම තියෙන්නේ මේ අපේ මේ පෘථග්ජන මනසේ. එතකොට බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට ඒ ඔක්කොම නිකන් පුස්සක්. නිකම්ම නිකම් මිනිස්සෙන්ගේ ප්‍රලාපයක් පමණයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊළඟට මේ ওই භාවනාවේදී දැනෙන ස්වාමීන් වහන්සේ ශක්තිමය ස්වરૂපය මොකක්ද දැන් ඒ කියන්නේ ඒකේ ස්වરૂප දෙකක් තියෙනවා එකක් සාමාන්‍ය නිකන් ශක්තිමය ස්වરૂපයක් අනිත් එක ද්‍රව ශක්තිමය ස්වરૂපයක් වගේ තමයි දැනෙන්නේ. ආ කමක් නැහැ ඉතින් ඒක කියන්නේ අහවල් විදිහටම දැනෙන්න ඕනේ කියලා එහෙම ඉතින් නිශ්චිත වශයෙන් කියන්න අමාරුයි. අර කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන බලනවා වෙනුවට මේවා හුදෙක් ක්‍රියාවන්‍ය මේවා හුදෙක් ශක්තියින්ය එහෙම දැක්කට ඉතින් ලොකුට ප්‍රශ්නයක් නැහැ මොකද විරාගයක් නේ පහළ වෙන්නේ නේද දැන් අපිට පුජ්‍යල භාවයක් කෙනෙක් පහළ වෙලා නම් එතකොට ඔන්න රාගයක් පහළ වෙනවා එතකොට ලොකු වටිනකමක් දෙනවා එතකොට අපි තව තව මුලා වෙනවා ඒකට ඝන සංඥාවක් ඇති වෙනවා හැබැයි ශක්තියක් කියන එකක් විදිහට අපිට හැඟෙන්නේ මේක හුදු ක්‍රියා සමූහයක් කියලා නම් හැඟෙන්නේ ඉතින් එතකොට ඒකට අපිට කෙනෙක්ව ආරෝපණය කරගන්න අමාරුයි. පුජ්‍යල භාවයක් ආරෝපණය කරගන්න අමාරුයි. ඒ වගේම ස්ථිරත්වයක් ආරෝපණය කරගන්න අමාරුයි. මොකද නිතරම වෙනස් වෙනවා. මගේ වසංගයේ තියෙන්නේ නැහැ. නිකන් ෆ්ලක්ස් එකක්, නිකම්ම ගොජයක්, සමූහයක්. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඔය අනිශ්චිත ස්වභාවයේ දැන් හිත යන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ එම අවස්ථාවල එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඔය මේ හිතට කොච්චරවත් ඔය පටිච්ච සමුප්පාදය පිළිබඳ ඒවම ඉන්නේ ඇයි ස්වාමීන් වහන්සේ අපි එතනනුත් කියලා අනිශ්චිත ස්වභාවයෙම ඉන්න ඕනේද? නැත්නම් මේ වගේ හිතේ විපස්සනාවක් වෙමින් තියෙනවා වගේ උනාට කමක් නැද්ද? මොකද හිතේ මේ විභේදනය මම දකින්න අනිත්‍යත ස්වභාවය කියන එක වෙනමත් අර නිකන් අර චිතුවිලියාවම වෙන වෙනමත්ම ගී සිතේ ඒ ස්වභාවයකුත් දැනෙන ස්වභාවයකුත් තියෙනවා. හරි. එහෙම කමක් නැද්ද? කමක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න හිතේ සිතුවිලි ආවහම මේක කොහොමද මේ ටිකක් හටගත්තේ? එහෙමත් නැත්නම් හිත පුංචි හෝ උපාදානයක් වුණාම ඒකේ ආපස්සට ගෙහිලා දැකීම තුළ නුවණක් තමයි දිනු වෙන්නේ. තාමත් අපේ හිත ඇතුලේ උපාදාන වෙන්නේ නුවණ තාම මදි හින්දානේ. ඒතර තව තව නුවණ වැඩෙන්න ඕනේ. ඒතර චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාවකදී ගැඹුරෙන්කින් නුවණ වැඩෙන එක ආකාරයක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒතර අපි ඒ ඉදප්පච්චේතාව කියන එන්නේ න්‍යාය ඒ ආර්ය ධර්මය අපි අපේ හිත ඇතුළේම දකිනවා නම් ඒක හුඟක් හොඳ පදනමක් වෙනවා කෙලස් කඩා ගන්න. ඒතර ඒ ඒ ඒ කැලිත් ඔක්කොම දියවි දියවි යන්න ඕනේ. يعني උපාදාන දියවි යන්න ඕනේ. තණ්හාව දියවි යන්න ඕනේ. ඊට පස්සේ වේදනා නිකන් දේවි යන්න ඕනේ. සලායතන දේවි යන්න ඕනේ. ඊළඟට අපි හිතමු නාම රූප දේවි යන්න ඕනේ. විඥාන දේවි යන්න ඕනේ. සංස්කරණ එතකොට අඩු වෙවි යන්න ඕනේ. අවිද්‍යාව අඩු වෙවි යන්න ඕනේ. එතකොට මේ එක එක කොටසක් පවා අඩු වෙවි අඩු වෙවි ෂය වෙවි ෂය වෙවි වැවි වැවි යන්න ඕනේ. එතකොට තමයි එතකොට මේ පරිසමපාදේ ක්‍රියාත්මක නොවී තියෙනවා. නැත්නම් පරිසමපාදේ නිරෝධ පක්ෂයක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සමුදේ පක්ෂයක් නෙමෙයි. තාමත් අපේ හිතේ සමුදේ පක්ෂයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී තමයි ගිහිල්ලා ආයි පැටලව ගන්නෙ. ගිහිල්ලා ආයි උපාදාන වෙන්නේ. ආයිත් ගිහිල්ලා බැඳෙන්නේ. ආයිත් කියලා කෙනෙක් හදාගන්නේ. ඒ වෙච්ච හැටි දකිනවනම් කියන අපි ආයිත් මේ මුලා වුණා නේද? ආයිත් මෝඩ වුණා නේද? ආයිත් මම ඇඳගත්තා නේද? කෙනෙක් බවට පත් වුණා නේද? කියලා ඒකනේ අපි දකින්නේ. ඒකේ වැරද්දක් නැහැ ඉතින්. නමුත් මෙතනින් අදහස් වෙන්නේ අපි දිගින් දිගට කල්පනා කර කර ඉන්නවා කියලම ඒක යාට ෂණිකව ඒ වෙලාවේදී යහුසුලුව වැටහුණා නම් ඒකේ කිසි වැරද්දක් නැහැ. ඒක චුට්ටක් ඉතින් විමර්ශනය කරලා බැලුවට වරදක් නැහැ. ඒ කියන්නේ කොහොමද විශේෂයෙන් ඔය ඒ පරිසෞපාදයේ ඒ ධර්මතාව කොහොමද ක්‍රියාත්මක වුනේ? ඒකේ මුලට මුලට කොහොමද මේ චිත්තානුපසනාව ධම්මානුපසනාව කරහේ මුල් මුල් ප්‍රත්‍යයන්ට හිත කිට්ටු කරන හැටි නැත්නම් ඒවා අවබෝධ වෙන විදිහට දැන් හිත මේ හිත තුල යොන්සෝ මනසිකාරයක් වැඩෙනවා නම් ඒක කිසි වැරද්දක් නැහැ. ඔව් ඒ ස්වාමීන් වහන්සේ දෙපැත්තටම යනු ඉහළට ගිහිලා අර පින්නන් සංගති පස්සෝ ඒ ඒ පැත්තකටත් යනවා. ඔව්. එහෙම තමයි තියෙන්නේ දෙපැත්තටම යනවා දැන් පටිච්චසමුප්පාදේ. කොටස් කොටස් මම කියන්නේ මම ටිකයි. එහෙම කමක් නැහැ. කමක් නැහැ. ඒ වගේ දහමක් يعني හිත තුල ක්‍රියාත්මක වුණා කියලා මේ ඒ තුල يعني ධර්ම අවබෝධයක් නේ වැඩෙන්නේ. එතකොට ගැඹුරු අවබෝධයක් ඒ හරහා එන්නේ. හොඳට දැන් ඒවා ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන හිත හිත තව තව නතර වේවි. හිත තව තව නිශ්ශබ්ද වේවි. හිත සංස්කරණ අඩු වේවි. තාම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ආ ස්වාමීන් වහන්සේ මට අහන්න හිතුනේ අර අපි ওই භාවනාවක් කඩාගෙන නැත්නම් සතිය වඩාගෙනට අපි නිතර කතා කරනවා කෙලස් කැපෙන ක්‍රියාවලිය කෙලස් කැපෙන ප්‍රතිපදාවක් කියලා අපි නිතර කියන මට මතක් අහන්න හිතුනේ මේ කෙලස් කැපෙන මේ ප්‍රතිපදාවපද මේ අපි සංයෝජන ප්‍රහාණය කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ කියලා. ඔව් එහෙම කියත හැකි. ඒ කියන්නේ දැන් ඔය දැන් කෙලස් වලට විවිධ මේ අන්දමේ අර්ථකථන දීලා තියෙනවා. නැත්නම් විවිධ අන්දමින් ඒවා ගොනු කිරීම කරලා තියෙනවා. ගෲප් කිරීම කරලා තියෙනවා. එක්කෝ නීවරණ වශයෙන් කියනවා, නැත්නම් සංයෝජන වශයෙන් කියනවා. ඊට පස්සේ දැන් ඔය ඒවැය ක්‍රියා ස්වභාවය අනුව ඒවා අනුසය කෙලස් වශයෙන් කියනවා, ආශ්‍රව වශයෙන් කතා කරනවා. ඊළඟ උපක්ලේශ වශයෙන් කතා කරනවා. කෙලස් කියන වචනයෙන්ම කතා කරනවා. ඒතකොට විවිධාකාර අන්දමකින් මේවා වර්ගීකරණයන්ට ලක් කරලා තියෙනවා. ඒතර මේ වර්ගීකරණය කොයි අන්දමකින් කළත් ඉතින් කෙලස් ප්‍රහාණයක් ගැන තමයි ඉතින් පොදුවේ අපි කතා කරද්දී කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව කාණේ තුන අද කතා කරා අපි ඕරම් භාගී ඕරම් භාග්‍ය සංයෝජන පහ ගැන. ඔව්. එතෙන්දී මට මතක් වුණා මහානාම සහ ක්ෂයා බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නයකදී ඔව් අර මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ උපදින්නේ ඒක දන්නේ නැහැ සැකකින් අහන වෙලාවේ බුදුහාමුදුරුව උත්තර දෙන්නේ ඒ වෙලාව ඒ මොහොත වෙනකොට මේ මේ මානව සාක්‍ය මම හිතන්නේ ඒ හොරම්බාගේ සංයෝජන පහ ඒ කියන්නේ පහම වගේ ඒ කියන්නේ ඒ කියන්නේ පළවෙනි මාර්ග ඥාන දෙක ලැබලා වගේ තමයි කියන්නේ. බාහිර පාද හැබැයි එතකොට මේ මහානාම ශාක්‍යයා ඒක දැනගෙන හිටියේ නෑ. එයාට තේරෙන්නේ නෑ ඒතකොට. ඒ වගේ හුඟක් යෝගීන්ට ඔය වගේ දේවල් තේරෙප්‍රෝ. ගුරුවරයා සාමාන්‍ය උදව් නොකරත් හෝ පැහැදිලිව සංඥාවක් කොමක් නොදුන්නොත් ඒ ඒ ප්‍රහාණය කරලාද කියලා ඒ ඉගොරක් තේරෙන්නේ නෑ දැනගන්න ක්‍රමයක් නෑ පළවෙනි මානටම. එහෙම එකක් තියෙන නිසා ගන්න. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් ඒක ඒක එක ලස්සන උදාහරණයක් තමයි ඒ කියන්නේ ඔතනදී ඇත්ත වශයෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් වෙලා ಗುಣ බව නොදැන ඉන්නත් පුළුවන්. ඇත්ත වශයෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් නොවි වුණා කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. ඒ නිසා හරි සූක්ෂමයි. අපිට නිශ්චිත වශයෙන් ඒක කියනවා කියන එක ලේසි නැහැ. ඉතින් ඒකට තමයි බුදුහාමුදුරුවෝ ඔය කෝසම්බිය සූත්‍රය වගේ සූත්‍රයක් විශේෂයෙන්ම මේ පාදක කරගන්න පුළුවන්. ඒක දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒකේ පෙන්වන එක්තරා අන්දමකින් ක්‍රම හතක් කොහොමද තමන්ගේ හිත ඇතුළෙම මේ කටයුතු දකින්නේ? ඒ කියන්නේ තමන් තුළම නිකන් රිෆ්ලෙක්ෂන් එකක් කළා, ප්‍රත්‍යවේක්ෂණයක් කළා. හිත තුළ කොහොමද දකින්නේ මේ මේ කියන හැකියාව මා තුළ තියනවාද? මේ සාමාන්‍ය දිටි සම්පන්න පුජ්‍යලයේගේ සෝවාන් ඵල ඵලයක් බුද්ධ විඳින තැනත් එක්ක මෙන්න මේ මේ අසාධාරණ හැකියාවන් කීපයක් තියෙනවා. ඒවා මා තුල තියෙනවාද? මේ හිතේ දැන් තියෙනවාද? කියලා තමන් තුළම බලබලා බලබලා දැක දැක දැක දැක ඒකට විමස විමස තමයි බුදුහාඳුර කියන්නේ බලන්න කියලා. එහෙම නැතුව අපිට කියන්න බෑ එකපාර්ටම අපි ටිකක් භාවනා කළා කියලා හිත සමාධිමත් වුණා කියලා පොඩ්ඩක් විපස්සනාවක් කඩුවා කියලා මේ වෙලා තියෙන අය මේක ආයේ රිවර්ස් නොවෙන්නම ආයේ පිරෙහෙන්නේ නැති වෙන්නම දැන් මේ අධිගමයකට ලක් වෙලා තියෙනවා කියලා එකපාර්ට කියන්න බෑ. කාලයක් තිස්සේ අපේම හිත දිහා බලලාද බලලාම තමයි කියන්න තියෙන්නේ. නෑ මම සාහිත්‍යදී හැබැයි පුද්ගලයාට හරිසත් එහෙම දන්නේ නැත්නම් හැබැයි කිසිසේත්ම හානියක් වෙන්නේ අන්න ඒක තමයි මේ හුඟක් වෙලාවට අපි දැනගන්න තියෙන්නේ. දැන් ඕක දැන ගැනීම තුල හානියක් වෙන්න පුළුවන්. මොකද දැන් බුධාඳුරෝ මුල්වකවානුවේදී කියලාවත් නැහැ. ඔය සෝවාන් සකදාගාමි අනාගාමි කියන වචනයක්වත් කතා කරලා නැහැ. රහත් වෙන කම්ම ඉඳලා තමයි රහත් වීමටමයි බුදුහාඳුරෝ තල්ලු කරලා තියෙන්නේ. ඔය අනිත් මේවා ගැන කියලාවත් නැහැ. ඉතින් බුදුහාඳුරෝම කියනවා මම කිව්වේ නැත්තේ මේවා කිව්වහම දැන් කට්ටිය එතනින් නතර වෙනවා. දැන් ඉතින් වැඩේ හරි කියලා හිතා ගන්නවා. දැන් ප්‍රමාද වෙන්න ගන්නවා. මොකද ඉතින් වැඩේ හරිනේ. දැන් ඉතින් අපායෙන් නිදහස්නේ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. දැන් ඉතින් වෙන වැඩක් කරගන්න පුළුවන්, වෙන බිස්නස් එකක් කරගන්න පුළුවන් කියලා ඉතින් කට්ටිය මේ ප්‍රමාද වෙන්න ගන්නවා. මොකද වැඩේ හරියි කියලා දැන් හිතාගත්තා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ මම ඒ නිසා මේ කල් මුලින් සිද්ධ වෙන අධිගමයන් ගැන මම ප්‍රකාශ කළේවත් නැහැ මුල් කාලෙදී. මොකද මේ පිරිස මේ හරහා ප්‍රමාද වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක හඳුනා ගන්න ආකාරය දේශනා කළා තියෙනවා. නමුත් ඉතින් අපි මේවා දාගෙන මේවායෙන් කෙනෙක් හදා ගන්න ගියොත් ඉතින් ආයෙ පැටලෙනවා. මේ කියන්නේ මේක නිකන් අර ඔටුන්නක් වගේ පැලඳ ගන්න ගියොත් දැන් හිතන්න මේ ළඟදිත් එක්කෙනෙක් ඇහුවා දැන් අපි උපාධි ප්‍රදානෝත්සව තියෙන්නේ නේද විශ්වවිද්‍යාලවල ඉතින් ඒ උපාධි ප්‍රදානෝත්සවය අවුරුදු 4ක් විතර ගියාට පස්සේ ඉතින් ඔන්න පළවෙනි අවුරුද්ද ඔන්න පළවෙනි අවුරුද්ද සමත් වුණා කියනවා දෙවෙනි අවුරුද්ද ඔන්න දෙවෙනි අවුරුද්ද සමත් වුණා කියනවා තෙවෙනි අවුරුද්ද තෙවෙනි අවුරුද්ද සමත් වුණා කියනවා හතරවෙනි අවුරුද්ද ඔන්න අවසාන අවුරුද්ද උනත් අපි අවුරුදු 4ක කෝස් එකක් කියලා ඉතින් එතකොට උපාධිය ලබලා දෙනවා ඉතින් අපි මේ උපාධි කෝට් එක දාගන්නවා ඊට පස්සේ කොන්වොකේෂන් එකක් තියලා උපාධි ප්‍රදානෝත්සවයක් තියලා කතාවක් පාත්තලා ඉතින් ෆොටෝ අරගෙන ඔන්න ඉතින් උත්සව ශ්‍රීයෙන් අපිට උපාධිය ප්‍රදානය කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි ඇඳ ගන්නවා. ඉතින් ඕකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මං උපාධිලාභියෙක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔහම එකක් අපි සාමාන්‍යයෙන් වීම තුළ අපි කෙනෙක්නේ හදාගන්නේ. ඉතින් උපාධියක් දීලා කෝට් එකක් දාලා අතට සාතිකයක් දුන්නාම ඉතින් අපිට ඒ පුජ්‍යල භාවයක් ආරෝපණය කිරීමන්නේ කරන්නේ. අනිත් අය ඉදිරියේ සුවිශේෂී පුජ්‍යලයක් දැම්මා. නිකම්ම නිකම් කෙනෙක් නෙමෙයි. මගේ නමට දැන් අකුරු ගොඩකුත් එකතු වෙලා තියෙනවා. මොකද දැන් සුවිශේෂී පුජ්‍යලයක් අපි දැන් හදලා තියෙනවා. දැන් එතකොට මේ සෝවාන් වෙනවා කියලා කියන්නේ අපි මේ තව තව තවත් සුවිශේෂී පුජ්‍යලයක් වීමක්ද? එහෙම වෙන්න බෑනේ නේද? අපි මේ හඳුනගන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණයක්නේ. දැන් සෝවාන් වීමේදී බුදුහාඳුර පෙන්වන්නේ සක්කාය දිට්ඨි ප්‍රහාණයක්. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච කෙනා කොහොමද කෙනෙක් වශයෙන් කැපී පෙනෙන්නේ? පුජ්‍යලයක් වශයෙන් කැපී පෙනෙන්නේ කොහොමද? මාව ඉස්මතු කරගන්න හදන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය නම් ප්‍රහාණය වෙලා තියෙන්නේ නේද? එතකොට මේ මේ දහම ක්‍රියාත්මක වෙන ආකාරයයි මේ ලෝක සම්මුතීන් වල පෘථග්ජන ලෝකයේ පුජ්‍යලය හදාගෙන දඟලන ආකාරය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව්. අර ඉතින්සාවසාර සංයෝජන අද සාකච්ඡා කරන කාමච්ඡන්ද ව්‍යාපාද කියලා මම නිකන් අහන්නේ. ඒ ඒ සංයෝජන දෙක හරි හරි ප්‍රබල අකුසල්. ඒ කියන්නේ මේ දෙක තුළ මාර්ග මාර්ග ඥාන මාර්ගඵල දෙකක් තියෙනවා. ඒ කියන්නේ සතරදාගාමිකයි ඒකයි අනාගාමිකයි දෙකම ඒ ඒ දෙකෙන් පමණක්ම තියෙන දෙකක් වගේ. ප්‍රබලයි. ප්‍රබල දෙකක්. ඔව්. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියනවා ඒ කියන්නේ ප්‍රතඥන භූමියේ ඉඳලා සෝතාපන්න මට්ටමටපත් වුනහම කෙනෙකුට යම්කිසි හැඟීමක් පහළ වෙන්න පුළුවන් කියනවා. වෙනසක් දැනෙන්න පුළුවන් කියනවා. හැබැයි සෝතාපන්න ඉඳලා සකදාගාමි වුණා කියලා ලොකු එහෙම දැනීමක් නැහැ කියනවා. ලොකුවට. සකදාගාමි ඉඳලා අනාගාමි වුණාම හැබැයි ඔන්න දැනීමක් එනවා කියනවා. මොකද අර කෙලින්ම රාගයේ, ద్వේෂයේ ප්‍රබල ප්‍රහාණයක් වෙලානේ. නේද? ඒ නිසා එහෙම ඉතින් යම් යම් ගුරුවරු ප්‍රකාශ කරනවා වෙලාවම බලන්න ඕනේ ඉතින්. මුලින් අහපු ප්‍රශ්නය අර මහානාම සාක්‍ය අනාගාමී වෙලා හිටියලා හැබැයි එතකොට එතුමා නෑ මං හිතන්නේ එතන අනාගාමී වුණා කියලා මට මේක මතක නෑ සූත්‍රයේ මට නෑ හැඟෙන්නේ එක්ක සෝතාපන්න මට්ටම නැත්නම් සකදාගාමී මට්ටම තමයි එතනදී ප්‍රකාශ වෙන්නේ අනාගාමී වීම ගැනම උනා කියන එකක් මට තරම්ම හැඟෙන්නේ නැහැ එතන. ඔව්. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මොකද එතෙන්දී ලොකු නුවණක් අවදි වෙනවා තමන්ගේ චරිතය තුළ ඊතාව සුවිශේෂී වෙනස්කමක් සිද්ධ වෙනවා. මොකද රාගයක් පහළ වෙන්නේ නැති, ද්වේෂයක් පහළ වෙන්නේ නැති මනසක් එයාට හැදෙනවානේ නේද? ඒකත් මේ දවසකට දෙකකට නෙමෙයි. ඒ රාගය පහළ වෙන්න පුළුවන් පසුබිමේදී පවා රාගය පහළ නොවෙනවා නේද? ද්වේෂයක් පහළ වෙන්න පුළුවන් පසුබිමේදී පවා ද්වේෂයක් පහළ නොවෙනවා නම් අන්න ඒ බඳු තත්ත්වයක් මේ කියන්නේ. එහෙම නැතුව අපි මේ හුදකලා වෙලා කවුරුත් පේන්නේ නැතුව ඉඳලා එතෙන්දී අපිට රාගයක් පහළ වෙන්නේ නැහැ, ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ කියන එක මහා අරුමයක් නෙමෙයි. නමුත් අනිත් අය උසි ගන්නවත්ද අපිව? අනිත් අය විවිධ දේවල් කරද්දි ඒත් රාගයක් ද්වේෂයක් පහළ වෙන්නේ නැතිව හිත බොහොම ශාන්තව තියෙනවා නම් ඒ කියන්නේ තෙන් ගැඹුරක් තියෙනවා. එහෙමයි සල්වත්. අපෝම අපි තව එකක් අහන්න හිතුණා මේ දැන් මතක් වෙච්ච කාන්ත අපි අපි වාස දෙතර මතක් කරන ප්‍රතිපදාවෙන් ගිහිල්ලා මොකක් ඔය తాවකාලික නිීමක් අත්දකින්න බව. ඒ ඉතිම අවස්ථාවකදී తాවකාලික කෙනෙක් එහෙම නිවීමක් අත්දකින්නකොට ඒ ඒ මොහොතේ ඒ චිත්තක්ෂණය ඒ මොහොතේ ඒ අද කතා කරපේ සංයෝජන යටපත් වෙලාද නැත්නම් මේ తాවකාලික ප්‍රහාණය වීමක් තියෙනවද? ඔව් යටපත් වෙලා කියන්න පුළුවන්. ඒ කියන්නේ යටපත් වෙලා කියන්නේ මොකද හිතන්න ඔය මේ දැන් ඔක ඇත්තට මේ සූත්‍රය ටිකක් ගැඹුරට යනකොට කතා කරන්න පුළුවන්. චේතෝ විමුක්ති පැත්තක් කතා කරනවානේ. දැන් හිතන්න මෛත්‍රී මෛත්‍රී භාවනාවක් වඩනවා. මෛත්‍රී භාවනාවක් වඩලා හිත නිදහස් කරගන්නවා. දැන් මේ හිත නිදහස් කරගත්තේ මෙත්තා චේතෝ විමුක්ති මට්ටම ගැන ඉතාම ප්‍රබල මට්ටමක්. කෙලස් ප්‍රහාණයක් වෙලා නෙමෙයි. මේ හදපු සමාධිය හරහා ඒ හිතේ ගොඩනගපු ඊටාම සුවිශේෂී සාධනීය ගති ලක්ෂණ හරහා හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා කිසිම කෙලෙෂයක් පලාතකවත් නැහැ. ඉතින් කෙනෙක් ඉතින් ඕවා පවා ගන්න පුළුවන් මේ මාර්ගඵල කියලා. නමුත් මේ මාර්ගඵලයන් නෙමෙයි මේ කතා කරන්නේ. මේ මෛත්‍රී භාවනාව හොඳට වඩලා ආත්පස දියුණු කළා ඔය කියන සීමා සම්භේදයක් කළා ඇති කරගත්ත පුදුමාකාර හිතේ විමුක්තියක් හිතේ නිදහසක් ක්ලේශයක් පලාතකවත් නැහැ නිකන් ආත්පස පැතිරිච්ච හිතක් නිදහස් හිතක් මෛත්‍රියෙන් හොඳට තෙමිච්ච හිතක් ඉතින් ඔන්න ඔය ඒ தত্ত্বය ඉතින් හරිය ලස්සනයි ඉතින් හරියම ප්‍රබල මට්ටමක් ඉතින් ඉතින් ඒක මාර්ගඵලයක් කියලා පෙන්වන්නේ නැහැ උනාට ඒක බ්‍රහ්ම විහරණයක්නේ නේද ඒ වගේ ඉතින් සමත භාවනාවෙන් පවා ඔය වගේ හැකියාවන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේමයි ඉතින් ඔය අරූප ධාන මට්ටම් වලදී ඉතින් මේ හැකියාවන් පෙන්ලා දීලා තියෙනවා. නමුත් ඉතින් తాවකාලිකයි. මේ කෙලෙස් යටපත් වෙලායි තියෙන්නේ. අර සමාධි ශක්තියෙන් මේ කෙලෙස් මැඩ පැවැත්විලා. හැබැයි මේ සමාධිය දුර්වල වුණාම සමාධිය නොවඩා සිටියාම ආයෙත් ඉතින් අර කෙලෙස් පහළ වෙනවා. ඉතින් මේ මොකද මේ අනුසය තියෙනවා නේද? සක්කාය දිට්ඨි අනුසය තියෙනවා. පටිඝ අනුසය තියෙනවා. කාබරාග අනුසය තියෙනවා. මේ ධානයෙන් අනුසය ප්‍රහාණයක් වෙලා නැහැ. පැහැදිලි සායනස. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි මම හිතන්නේ අදට ලැබිලා තියෙන ප්‍රශ්නේ පමණයි වෙනත් ප්‍රශ්නයක් නැති නිසා අද අපි අපේ සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරමු. අද දවසේත් අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම දේශනාවකට අහුම්කම් දුන්නා ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදානුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.